ධර්මානුශාසනාව ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ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 යානි දබෝතානි සමාගතානි බුම්මානි වායානි වංතලික්කේ සබ්බේව භූතා සුමනා බවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතුනි අද මා මාත්‍රිකා කරගත්ත ගාථා රත්නය ලංකා වාසී ලෝක වාසී බෞද්ධයන් අතර අහපු නැති කවුරුවත් නැහැ හැම කෙනාම අහලා තියෙනවා රතන සූත්‍ර දේශනාවේ ඇතුළත් පින්තුනි මේ ගාථා රත්නය මුල්ම ගාථා රත්නයයි මා මාත්‍රිකාව හැටියට තබාගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී එදා විශාලාවේ වජ්ජදේශයේ ඔබ කවුරුත් දන්නවා තුන්බියක් ඇති වුණා. ඒ තුන්බිය ඇති වෙච්ච වෙලාවේ රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ රෝග බය විවිධ අමනුෂ්‍යයන්ගෙන් නෙල්ලවන බය දුර්භික්ෂ බය ඒ කියන්නේ නියඟ වර්ෂාව ඇති වෙලා රට විනාශස් ස්වභාවයටපත් වීම මේ වෙලාවේදී විශාලාවේ හිටපු ජනතාව එවකට තිබිච්ච විවිධ යාග හෝම බිලිබලි පූජා සිද්ධ කරමින් කටයුතු කළා මේ උපద్రව තුලින් මිදෙන්න. නමුත් එහිදී සිද්ධ වුණේ උපద్రව වලින් මිදෙනවා වෙනුවට තව තවත් ඒක බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න. ඒ නිසා ඒ අය තීරණය කළා භාග්‍යවතුන් වහන්සේ ಭಾರತයේ පහළ වෙලා ඉන්නවා. ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගිහිල්ලා මේ සිද්ධිය කියමු කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා මේ සිද්ධිය ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ තවත් මහා සංඝයාත් එක්ක විශාලාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කරත්ම එච්චර කාලයක් තිබිච්ච නියඟ සම්පූර්ණයෙන්ම පහවී ගොස් මහා ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන්න පටන් ගත්තා. තැන් තැන් වල තිබිච්ච මිනි මිනිස්සු මැරිච්චා. සේදීගෙන ඇලවල් වලට ගංගාවල් වලට ගියා. ඒ වගේම රට පිරිසිදු වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා මේ වෙලාවේදී අපි දේශනා කළ යුතු සූත්‍රය තමයි රතන සූත්‍රය. පාත්‍රයට පැන් එකක් ගේන්න කියලා ආනන්ද හාමුදුරන්ට මේ පැන් එකට මේ පරිත්‍රාණ ධර්මය නැත්තම් මේ රතන සූත්‍ර දේශනාවෙන් පිරිත් කරනවා. පිරිත් කළලා මුළු නගරීම මේ පිරිත් පැන් ඉහින්න සලස්වනවා. ඒ තුලින් ඒ රෝග බයත් අමනුෂ්‍ය බියත් දුර්භික්ෂ බියත් සම්පූර්ණයෙන්ම පහවී ගොස් සිත ශාන්තිය ළඟා වූ ආකාරයයි අපට ඉතිහාසගත තොරතුරු වලින් අනාවරණය වන්නේ මේ රතන සූත්‍රය එදාටත් අදටත් හෙටටත් අතිශය වැදගත්. දැන් අපි දන්නෝ මුළු ලෝකයම වෙලාගත් මේ කොරෝනා වසංගතය ලංකාවේ මේ දිනවල නැවතත් යම් උත්සන්න වීමක් දකින්න තියෙන නිසා මා කල්පනා කළේ මේ සූත්‍රය පිළිබඳව මතක් කරලා ඔබත් මේ සූත්‍රය නිතර නිතර සජ්ජායනා කරන්න මතක් කරන්න. හැබැයි මේ සූත්‍රය අපි සජ්ජායනා කරද්දී දේශනා කරද්දී මෙහි අර්ථය යම් පමණකින් හෝ දැනගෙන දේශනා කරනව නම් තමයි වඩාත් වටින්නේ. මොකද පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කළ සූත්‍ර රාශියක්ම තියෙනවා. මේ සූත්‍ර වල විග්‍රහ වෙන්නේ ධර්මය. නමුත් රතන සූත්‍රය කියන්නේ එක එල්ලේම ආශිර්වාදාත්මක සූත්‍රයක්. ඒක විශේෂත්වයක් මේ තුල තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වලින් සත්‍යක්‍රියාවක් වගේ කරලා ඒ බලයෙන් ඔබට සෙත් වේවායි කියන ප්‍රාර්ථනාව තමයි මේ සූත්‍ර දේශනාවෙන් කෙරෙන්නේ. ඒ නිසා අපි අපිට ලැබෙන වෙලාව අනුව අපි උපරිම උත්සාහ කරමු මේ සූත්‍රයේ යම් අර්ථ විග්‍රහයක නිරත වන්න. මුල්ම ගාතාව තමයි යානීද භූතානි සමාගතානි බුම්මා නිවායා නිව අන්තලික්කේ. බුම්මා කියලා කියන්නේ මෙතන පින්වතුනි මේ පොළව වාසී කියන එකයි. ඒ කියන්නේ පොළවේ ඉන්න අය කියන එකයි. පොළවේ කවුද ඉන්න? මේ දෙවියන්ට කියන්නේ මේ. පොළව වාසී දෙවියන්ට. භූමාටු දෙවියන්ට. අන්තලික්කේ අන්තලික්කේ කියන්නේ අන්තරීක්ෂය කියන එකයි. අපි අහලා තියෙනවා කලිනුත් අන්තරීක්ෂය අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන්නේ. අන්තරීක්ෂය අන්තරීක්ෂය කියන්නේ ආසයි පොළොවයි අතර කියන එකයි. එතකොට මේ අහසේ වසන හා පොළවේ වසන දෙවියන්ට බුදුහාමුදුරුව මතක් කරනවා මොකද්ද මතක් කරන්නේ එතකොට මේ පොළවේ සිටින සහ අහසේ සිටින දෙවියන්ට මේ මතක් කිරීමක් කරනවා බුම්මා නිවායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තෝ මෙතන සුමනා කියලා කියන්නේ පින්නතුනි සතුටු සිත කියලා කියන එකයි. මෙතන භූතා කියලා කියන්නේ භූතයෝ කියලා කියන්නේ අපි අර කියන අදෘශ්‍යමාන භූත කොටස කියන එක නෙවෙයි. මෙතන භූත කියලා කියන්නේ දෙවියන් පොළව වාසී, අහස වාසී, සහ ඒ දෙවිවරු ඇතුළු බ්‍රහ්මයින් ඇතුළු සියලු දෙනාට තමයි භූත කියන වචනේ පාවිච්චි කරන්නේ. භූතානි. දැන් අපි දෙවියන්ට පින් දෙන ගාතාවලත් අපි කියනෝනේ. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා. භූතා කියන්නේ භූතය නෙමෙයි. ඉපදිච්ච පිරිස කියන එකයි මේ. ඉතින් මෙන්න උන්වහන්සේ වහන්සේලා Nirodha Samapattiyට සමවැදිලා සමාධියෙන් ඉන්නවා. ඒ කියන්නේ අර නිවනේ ආස්වාදයේ භුක්ති විඳිනවා. ඒකට කියනවා නිවන වළඳනවා කියලා. Tamange හිතේ හැටියට බුඤ්ජමානා නිවන් සැප වළඳනවා කියලා කියන්නේ. ඒ තරම් මනසින් සතුටක් ආස්වාදයක් ලබනවායි කියන එකයි මේ කියන්නේ පින්වතුනි. ඉදම්පි සංගේ රතනම් පණීතං මේ බුදු පිරිසේවත් මහා සංඝයා තුල පවතින මේ උතුම් ගුණානුභවයෙන් ඒ තේන සත්‍යේන සුවත්ති හොතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අටවෙනි ගාථා රත්නය පින්නතුනි යතින්ද කීලෝ පටවින් සිතෝසියා යතා ඉන්ද කීලෝ ඉන්ද කීලයක් වගේ කියලා කියන්නේ පින්නතුනි ඒ කාලේ ඉන්දියාවේ තිබුණා විශේෂයෙන් තෝරාගත් ස්ථානයක ගල්කණුවක් හිටවනවා. ඒ ගල්කණුව රියන් 8ක් යටට හිටවනවා රියන් 8ක් උඩට තියෙනවා. එතකොට මේක සොලවන්න බෑ. රියන් 8ක් යටට රියන් 8ක් උඩට. මෙන්න මේකට තමයි ඉන්ද්‍ර කීල කියලා කියන්නේ. ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ ඒකට ඉන්ද්‍ර කීල. මෙතන කියනවා යතා ඉන්ද්‍ර කීලෝ මේ ඉන්ද්‍ර කීලය ඉන්ද්‍රකීලයක් වගේ චතුප්පි වාතේදී අසම්පකම්පියෝ. පොළවේ මනාකොට සිටවන ලද මේ ඉන්ද්‍රකීලයක් චතුප්පි වාතේදී චතුප්පි කියන්නේ හතර පැත්තෙන් හතර දිශාවෙන් වාතේන ඡන්ද මාරුතයක් සුළඟක් ආවත් වාතේන අසම්පකම්පියෝ මේක සොලවන්න බෑ මේ මේ ඉන්ද්‍රකීලය සොලවන්න බෑ මේ හිටවපු ගල්කණුව සොලවන්න බෑ හතර පැත්තෙන් වාතය ආවත් සොල සුළඟ ආවත් සොලවන්න බෑ මේ වෙලාවේ මේක උපමාවට අරන් කියන තතු උපමං සප්පුරිසං වදාමි. ඒබඳු ඉන්ද්‍රකීලයක් උපමා කොටයි සත්පුරුෂයා ගැන කියන්නේ. ඒ කවුද සත්පුරුෂයා? අපි ඉස්සෙල්ලත් කිව්ව සත්පුරුෂය කියන වචනේ. යෝ අරිය සත්‍යානේ අවිච්ඡපස්සති. යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය මනකොට අවබෝධ කළාද ආන්න ඒ අය තමයි කවුද පින්නතුනි සත්පුරුෂයෝ ශ්‍රාවකයෝ දැන් අපිත් විවහාර භාෂාවේ කියනවා එයානම් හරි සත්පුරුෂයෙක්. හොඳ මිනිස්සෙක්. එහෙම කියලා. නමුත් ඒ අපි නිකන් විවහාරයේ කිව්වට පින්නතනි සත්පුරුෂයා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබූ උතුමන්ට කියන වචනයක් සත්පුරුෂයා. ඒ සත්පුරුෂයා කවුරු වගේද? ඒක තමයි ගන්න උපමාව. කවුරු වගේද මේ සත්පුරුෂයා? සිව් දිසාවෙන් හමන සුළඟට නොසැලෙන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කෙනා. අන්න ඒ බලයෙන් මේ බුදු පිරිසේ පවතින උතුම් මාණික්කේ බලයෙන් කියනවා ඒ සත්‍යානුභාව බලයෙන් ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනාවකුයි මේ කරන්න පෙන්වතුනේ. නවවෙනි ගාතාව යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි ගම්බීර පඤ්ඤ ඊටාම වැදගත් වචනයක්. ගම්බීර පඤ්ඤ කියන්නේ ඉස්සෙල්ලා අපි කිව්ව සාක්‍යමුනි කියලා වචනයක් බුදුහාමුදුරට පාවිච්චි කරනවා. බුදුහාමුදුරෝ විසින් ඒ වචනේ භාවිත කරනවා. මෙතන කියනවා ගම්බීර පඤ්ඤ. ගම්බීර පඤ්ඤ කියන්නේ බුදුහාමුදුරන්ට කියන තවත් නමක්. ගම්බීර පඤ්ඤ. උන්වහන්සේ අමතනවා ගැඹුරු ප්‍රඥාව ඇති ගම්බීර පඤ්ඤ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සුදේශිතානේ මනාකොට දේශනා කරන ලද සුදේශිතානි. දේශිතානි දේශනා කරන ලද සුදේශිතානි කියන්නේ මනාකොට ඊටාම හොඳින් දේශනා කරන ලද අරිය සත්‍යාන විභවයන්ති. ආර්ය සත්‍ය අවබෝධ කරනවාද කවුද මේ ආර්ය සත්‍ය අවබෝධ කරන කෙනා? ඒ සෝතාපන්න ශ්‍රාවකයා. සෝවාන් වෙච්ච ශ්‍රාවකය ගැන මේ කියන්නේ. මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා පින්වතුනි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා ඒ ශ්‍රාවකයා බොහෝසෙයින් යම් විදියකින් ප්‍රමාද වුණා අප්‍රමාදීව තමයි මෙතෙන්ට ගිහිලා තියෙන්නේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා හරි මේ සෝවාන් ශ්‍රාවකයා ප්‍රමාද දෝෂයකින් නතේ භවං අට්ටමං ආදියන්ති මොන ප්‍රමාදය වුණත් නතේ භවං අට්ටමං අටවෙනි භවයකට යන්නේ නැතිලු. ඒ කියන්නේ භව හතක් ඇතුළතදී අනිවාර්යෙන් සෝවාන් කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කරනව රහත් වෙනවා කියන එකයි. අටවෙනි භවයකට කවදාවත් නැවත යන්නේ නැහැ. ඒකයි. නතේ භවං අට්ටමං ආදියන්ති. සෝතාපන්න සෝතාපට්ටි ඵලය ලැබූ ශ්‍රාවකයා කිසි විටකත් අටවෙනි භවයකට යන්නේ නැහැ. මොකක්ද ඒ හේතුව පින්වතුනි? ඒ සත්‍ය ඥානය සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒකයි. ඒ නිසා ඒ සත්‍ය ඥානය එක ඒ ශ්‍රාවකයා තුළ තියෙනවා පංච ඉන්ද්‍රිය. මොනවද පංච ඉන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්දා බල, ඒ කියන්නේ සීක බල පිහිටලා තියෙනවා. මොනවද සීක බල? සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සීක බල පිහිටලා තියෙනවා. මේ ශ්‍රාවකයා තුළ. එයා ඉන්නේ සෝතාපන්න ශ්‍රාවකයා යෝනිසෝ මනස්කාරයෙන්. එයාට තියෙනවා ධම්ම චක්කු, ධම්ම ඇස. චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න පුළුවන් කමක් තියෙනවා. මේ ශ්‍රාවකයා ප්‍රමාද වුණත් අටවෙනි භවයක භවයක් කරා ගමන් කරන්නේ නැහැ කියන එකයි නතේ බවං අට්ඨමං ආදියන්තේ ඉදම්පි සංගේ රතනං පනිතං මේ සංඝයා තුල ඇති මේ උත්තුංග මාණික්කේ වලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහවස්ස දස්සන සම්පදාය සම්පදා කියලා කියන්නේ සම්පත කියන එකයි. දස්සන සම්පදා කියන්නේ දර්ශන සම්පත්තිය කියන එකයි. දස්සන සම්පදා. මෙතන දර්ශනය කියලා කියන්නේ පින්නතුනි දැකීම හේවත් නිකම්ම දකින එක නෙවෙයි අවබෝධ කරගන්න එකයි. මොනවද අවබෝධ කරගන්නේ? දුක්ඛ සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. සමුදය සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. නිරෝධ සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය ආර්ය සත්‍යයක් කියලා අවබෝධ කරගන්නවා. මේ අවබෝධ වීමත් සමග ඒ මොහොතේම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. තයෝ අස්සු ධම්මා ජහිතා භවಂತಿ. තයෝ අස්සු. ඔහු තුල කරුණු තුනක් ප්‍රහාණය වෙනවා. මේ සෝවාන් ඵලයට පැමිණෙනවත් එක්කම මොනවද කරුණු තුනක් ප්‍රහාණය වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලප්පතං වාපි කියන කරුණු තුන. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සෝවාන් පුද්ගලෙ දැන් අපි පින්නතුනි දස සංයෝජන කියලා ඔබ අහලා තියෙනවනේ. දන්නවනේ. දස සංයෝජන වලින් පළවෙනි තුන සම්පූර්ණ ප්‍රහාණය කරනවා. මොනවද පළවෙනි සංයෝජන තුන? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ තමයි සංයෝජන තුන. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බතං වාපි යදත්ති කිංචි. මේ ව්‍රත සමාදානයත් සම්පූර්ණ බැහැර කරන බැහැර කරනවා කියන්නේ ප්‍රහීන කරනවා. මේ මේ සංයෝජන තුන මුළුමනින්ම මුලිනු පුටා දානවා. සෝවාන් ඵලයට පත් වෙනවාත් එකම. චතුහපායේ හිත විප්පමුත්තෝ මෙහෙම මේ සෝවාන් ඵලයටපත් වුණු කෙනා සතර අපායෙන් මිදී ගියා බවටපත් වෙනවා. කවදාවත් සෝවාන් කෙනෙක් සතර අපායට වැටෙන්නේ නැහැ ආයි. දැන් අපි ප්‍රත්‍යඥයි. අපි සතර අපායට වැටෙන්න පුළුවන්ද බැරිද? ඕන වෙලාවක පුළුවන්. කොච්චර පින් කළත් අපි පවුත් කරනවා. ඒ නිසා සතර අපායට වැටෙන්න පුළුවන්. අවසාන චුතිසිත අනුව. මොනෝද සතර අපාය? නරකය, තිරිසන්, പ്രേත, අසුර නේ. එතකොට මේ සතර අපායට අපි වැටෙන්න පුළුවන්. නමුත් සෝවාන් කෙනෙක් කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. චටා විධානානි අබබ්බෝකාතුම් භවයන් හතක් ඇතුළතදී කිසිදු ආනන්තර්ය පාප කර්මයක් මේ කෙනෙකුෙන් සිද්ධ වෙන්නේ නැහැ. අර මව මැරීම, පියා මැරීම වැනි ආනන්තර්ය පාප කර්මයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ සෝවාන් කෙනෙකුට. මෙන්න මේ උත්තුංග ගුණ හේතුවෙන් මේ සංඝයාගේ ඉදම්පි සංඝේ රතනං පනිතං සංඝ රත්නයේ ඇති මේ ප්‍රණීත වූ ගුණානුභාව බලමහිමෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා කිසියම් පවක් කරනවා නම් කායේන වාචා උද චේතසාවා කයින් හෝ වචනෙන් හෝ සිතෙන් කයින් හෝ වචනෙන් හෝ සිතෙන් අපපෝ සෝතස්ස පටිච්චාදාය ඒ කිසිදු කරන වරදක් පින්නතුනි කාටවත් හංගන්නේ නැහැ. අපි වැරදි කළා හංගනෝනේ. අපි එලි පිටත් පව කරනව රහසිනුත් පව කරනවා. කවදාවත් මේ කෙනා කිසි දවසක තමන් කරන වැරදි හංගන්නේ නැහැ. හංගගෙන ඉන්නේ නැහැ. විවෘත පුද්ගලයන් අතරේ පුද්ගලයන් අතර විවෘතව ප්‍රකාශ කරනවා. අබබ්බසාදිත්ත අබබ්බසාදිත්ත පදස්ස වුත්තා. දිත්ත පදස්ස කියලා කියන්නේ. පින්වතුනි ධර්මයේ දුටු කෙනාගේ ගුණයක් ලෙසයි මේ කියන්නේ. එසේනම් මේ බුදු පිරිස හැම විටම උත්සාහ ගන්නේ පිරිසිදු වෙන්නද අපිරිසිදු වෙන්නද හැම වෙලාවෙම උත්සාහ ගන්න මේ බුදු පිරිස බුද්දස් සුගතස්ස ශාවකා මේ පිරිස උත්සාහ ගන්නේ හැම වෙලාවෙම පාරිශුද්ධිය ඇති කරගන්නයි. මෙන්න මේ සංඝයා තුළ පවතින මේ උත්තුංග ගුණ බලයෙන් ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට මේ සත්‍යානුභාව බලයෙන් සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වනප්ප ගුම්බේ යතහ පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පතමස්මින් ගින්නේ ගිම්හාන මාසය කියන්නේ පින්නතුනි වසන්ත ඍතුවනේ ගිම්හානේ කියලා කියන්නේ වසන්ත ඍතුව කියන එකයි ගිම්හාන මාසය එතකොට වස්සාන කාලේ වසන්ත කාලේ සබාදහමේ ලස්සනම කාලය වනප්ප ගුම්බේ මල් ගොමුවල මල් පඳුරවල යථා පුස්සිතක්ගේ මේවයින් පුස්සිත කියලා කියන්නේ මල් පිපිලා තියෙනවා. පටමස්මින් ගිම්මේ ප්‍රථම ගිම්හාන කාලේ ඒ කියන්නේ පෙබරවාරි අන්තිම මාර්තු මුල වගේ කාලේ තතුපමං ධම්ම වරං අධිසේ එවැනි උපමාවක් මේ ශ්‍රේෂ්ඨ ධර්මයට කියන්න පුළුවන්. ඍතු අතර හොඳම ඍතුව වසන්ත ඍතුවනේ. ඒ කාලේ ගස්වල මල් පිපිලා තියෙනවා. එවැනි ධර්මයක් තමයි දේශනා කළේ. නිබ්බාන ගාමින් පරමං හිතාය. නිවන කරාගෙන යන පරමං හිතාය. පරම හිතසුව පිණිස ධර්මයක්. මේ ධර්මය. ඒ නිසා මේ උපමාවෙන් පැහැදිලි කරලා කියනවා මේ බුදුහාමුදුරුවෝ තුල තියෙන මේ සුවිශේෂී ගුණාංගය මේ බුදුහාමුදුරන් තුල තියෙන උතුම් මාණික්කයේ බලයෙන් ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ පින්නතුනි මෙතන කියන්නේ උතුම් බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයක් වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් වූ ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. උතුම් වූ ධර්මයක් දිනවල තියෙනවා. උතුම් වූ ධර්මයක් බෙදා හැරලා තියෙනවා. අනුත්තරෝ ධම්ම වරං අධිසයි. අනුත්තර වූ උතුම් ධර්මයක් දේශනා කරලා තියෙනවා. මෙන්න මේ දේශනා කළ උතුම් ධර්මානු ධර්මයේ බලයෙන් ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා අවසාන ගාථාවෙන් කියනෝ පින්වතුනි 14 වෙනි ගාථාවෙන් කීනම් පුරාණං නවං නත්ති සම්භවං කීනම් පුරාණං කියලා කියන්නේ පැරණි කර්ම කියන එකයි. පැරණි කර්ම ෂය වුණා. පැරණි කර්ම ෂය කළා තියෙනවා. නවං නත්ති සම්භවං අලුත් කර්ම ඇතිවීමක් සිද්ධ වෙන්නේත් නැහැ. පැරණි කර්ම නැති වෙලා අලුත් කර්ම ඇති වෙන්නේත් නැහැ. විරක්ත චිත්තා නොඇලුණු සිතින් ඉන්නවා. ආයති කේ බවස්මින් අනාගත භවයන් ගැන කිසිම ඇල්මක් නැහැ. දැන් අපි භවයට ඇල්ම තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ එහෙම ඇල්මක් නැහැ. තේ කීන බීජා මේ බුදු පිරිසේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තුල තේ කීන බීජා උන්වහන්සේලාගේ බීජ වෙලා. මොකද්ද බීජය කියන්නේ? විඥාණය. දැන් අපේ විඥානයේ තණ්හාව තියෙනවා. තණ්හාව නිසා ඊළඟ භවයකට පියනවා. මේ රහතන් වහන්සේලාගේ විඥානයේ තණ්හාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඊළඟ භවයකට යන්නේ නැහැ. අවිරුල් හිච්ඡන්දා තෘෂ්ණාව මුළුමනින්ම උදුරලා දමලා තියෙනවා. නිබ්බන්ති දීරා දීරා කියලා කියන්නේ ප්‍රඥාවන්ත උතුමන් නිබ්බන්ති පිරිනුවන් පානවා යතා අයං පදීපෝ මේ දැල්වෙන පහන මෙන් පහන් දැල්ල නිවි ගියා මෙන් සිද්ධ වෙන දැන් පහන් දැල්ල නිවි ගියා කොතෙන්ට ගියාද කියලා කියන්න බෑනේ ඒ වගේ විඥාණය ඉවත් වෙනකොට ඒක නිෂ්ක්‍රිය වෙනවා. ඒ කියන්නේ ඒක තව උපතක් සඳහා යන්නේ නැහැ රහතන් වහන්සේලාගේ විඥාණය. මේ රහතන් වහන්සේලාගේ සංඝයාගේ සත්‍ය අනුභව බලයෙන් ඔබට සිත් වේවා. ඔන්න ગાථා 14ක් එහෙම කියනවා. තව ગાථා තුනක් තියෙනවා පින්නතුනි. අවසානයේ ગાථා තුනක් තියෙනෝනේ. යානීත භූතානි සමාගතානි බොම්මා නිවායා නිවාන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි ධම්මං නමස්සාමි සංඝං නමස්සාමි කියලා මේ ගාථා තුන කියන්නේ බුදුහාමුදුරු නෙවෙයි දැන් මෙතෙන්ට සක්‍රයා සමග දෙවියෝ සමූහයක් පැමුණුණානේ එතකොට සක්‍රයා සමග දෙවියෝ පැමුණුනහම මේක අහගෙන ඉඳලා සක්‍රයා මිනිස් වෙස්යක් අරගෙන අවිල්ලා බුදුරජාණන් වහන්සේ নমස්කාර කරනවා ධර්මයේ নমස්කාර කරනවා. සංඝයා নমස්කාර කරනවා. ඒක নমස්කාර කරන්න කියලා අනිත් දෙවිවරුන්ටත් කියනවා. ආන්න ඒක තමයි අවසාන ධාතා තුනෙන් කියන්නේ. එහෙනම් පින්නතුනි දැන් ත්‍රිපිටකය පුරා තියෙන සූත්‍රවල විග්‍රහ කරන්නේ ධර්මය. ආශිර්වාදාත්මක පිරිතක් වශයෙන් දේශනා වුණු සුවිශේෂීම පිරිතක් තමයි මේ රතන සූත්‍ර දේශනාව. ඒ නිසා සෑම නිවසකම මේ සූත්‍ර දේශනාව විශේෂයෙන් මේ දිනවල උදේ හවස සජ්ජායනා කරමින් ඒ පිරිත්වන පෑන් පිරිත්වන පෑන් වලින් පෑන් වීදුරුවක් උදේ හවස ඔබ පානයට ගන්න ඔබට තියෙන රෝගාසනීප තත්ත්වයන් දුරු කරගෙන සිත සාන්තිය ඒකාන්ත වශයෙන් ලැබේවි. මේක ගෞරවයෙන්, මේක ශ්‍රද්ධාවෙන්, මේක ඊටාම විශ්වාසයෙන් යුක්තව කරන්න කියලා ලංකාවාසී ලෝකවාසී ජනතාවට අපි මතක් කරනවා. සදහැවතුන්ට මතක් කරනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මය ඊටාම වටින දෙයක් කියන එක හිතට සිහියට අරගෙන කටයුතු කරන්න කියන එකයි අදවන් දවසක සජීවීව ඔබට මතක් කරන්නේ. ඒ නිසා අද දවසේ මේ සජීවී දේශනාව තුළ පුණ්‍ය කර්මයේ ආනිසංස බලයෙන් ඔබ සියලු දෙනාටම ඊටම කෙටි කලකින් සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුමන් පරන්ති සාදු සාදු සාදු අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාර පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු